සුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ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 උතුම් වූ ශ්‍රී සද්ධර්මය දානය කිරීම මේ අවස්ථාවේ සිදු කරනවා. එය ධර්මයේ උගන්වා වදාළ සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ එකම දානයයි. එයින් රැස් කරගන්න සියලුම කුසලානිසංස ධර්මයන් වහවහා චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය ලබා ගැනීම සඳහාම මේ පින්නතුන්ට පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායේ සඝාත වග්ගපාළියේ සඳහන් වෙන සක්ක නාම කියන සූත්‍ර දේශනාවයි. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කරන්නට යෙදුන අපූර්ව සූත්‍ර දේශනාවක්. සක්කෝ භික්කවේ දේවා නමින්දෝ පුබ්බේ මනුස්ස භූතෝ සමානෝ මගෝ නාම මානවෝ අහෝසි. බුදුරජාණන් වහන්සේ දේශනාව ආරම්භ මහණෙනි සක්දෙවිඳු පෙර මනුලොව ජීවත් වෙන කාලේ මගනම් තරුණයෙක්ව ජීවත් වුණා. මේ සක්දෙවිඳු පිළිබඳව තමයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ කරලා තියෙන්නේ. සක්දෙවිඳු කියලා කියන්නේ අප්‍රමාණ ආශ්චර්යයක් තියෙන දිව්‍ය රාජ්‍යය. තාවතිංස කියන දිව්‍ය ලෝකේ එහෙම නැත්නම් අපි තෞතිසා කියලා හඳුන්වන දිව්‍ය ලෝකේ මහරජු හැටියට තමයි සක්දෙවිඳු වැඩ වාසය කරන්නේ. මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලේ මග කියන නමක් සහිතව ඉපදලා හිටපු කාලයක් තිබුණා. හැබැයි ඒ අබුද්ධෝත්පාද කාලයක්. බුදුරජාණන් වහන්සේලා ලෝකේ නැති කාලෙක තමයි මග නමින් ඉපදලා හිටියේ. හැබැයි මේ මග කියන නම අදත් හුඟක් දෙනෙකුට අහලා පුරුදුයි. මෙතන මග කියලා සඳහන් කරන්නේ වර්තමාන ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ මනුස්ස ලෝකේ හිටපු කාලේ හඳුන්වපු එක නමක්. එක ආත්මයක එක නමක්. ජාතක පාළිය අරගෙන කියවනකොට මග ජාතකය කියලා ජාතක කතාවක් තියෙනවා. එතන සඳහන් කරන මගයි මෙතන සඳහන් කරන මගයි දෙන්නේ. ජාතක කතාවෙත් මග මානවක. මේ සූත්‍ර දේශනාවේ මග මානවක. හැබැයි මේ මානවකයෝ දෙන්නේ එක්කෙනෙක් නෙමෙයි. මේ දෙන්න එක්කෙනෙක් හැටියට සලකලා මේ කරුණු දැනගන්න ගියොත් අපිට පැටලෙනවා. ජාතක පාළියේ මග කියලා සඳහන් කරලා මග ජාතක කතාව තියෙන්නේ ඒ අපේ බෝසතාණන් වහන්සේ. මෙතන මග කියලා කතා කරන්නේ සක් දෙවිඳ පිළිබඳව. ඒ නිසා මේ කාරණා දෙක විශේෂයෙන් පටලවා නොගන්න ඕනේ. දීඝනිකායේ තියෙනවා සක්ක පඤ්ඤ කියලා සූත්‍ර දේශනාවක්. අපේ බුදුරජාණන් වහන්සේක අවස්ථාවක විශාලා මහනුවරදීත් මේ සක්කපඤ්ඤ සූත්‍රය දේශනා කළා. ඒ වෙලාවේ සක් දෙවිඳුගේ අප්‍රමාණ ආශ්චර්ය විස්තර කරන්න යෙදුණා. මහාලී කියන ලිච්ඡවි රජතුමා කල්පනා කළා බුදුරජාණන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයන්ගේ අපමණ ආශ්චර්ය පැහැදිලි කරනවා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳු දැකලමද කියලා. ඒ නිසා මේක අහන්න ඕන බුදුරජාණන් වහන්සේගෙන් කියලා හිතුණා. දේශනාව ඉවර වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා එකත් පස්සෙක වාඩි වෙච්ච මහාලි මහරජුරු බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි දේශනාවේදී සක්දෙවිඳුගේ ආශ්චර්ය බොහෝම අපූර්වට පැහැදිලි වුණා. භාග්‍යතුන් වහන්සේ සක්දෙවිඳු දැකලා තියෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහාලි මම සක්දෙවිඳු දැකලා තියෙනවා. මහාලි කියනවා නෑ ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ සක්දෙවිඳු වගේ කෙනෙක් දකින්න ඇති. සක්දෙවිඳු එහෙම පහසුවෙන් දකින්න පහසුවෙන් දකින්න බෑ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහාලි මම සක්දෙවිඳු හොඳට දන්නවා. මම සක්දෙවිඳු ඇසුරු කරලා තියෙනවා. මම සක්‍ර බවට පත් වෙන්නේ කොහොමද කියන කාරණා ටිකක් දන්නවා. ඔහු එතෙන්ටපත් උනේ කොයි ක්‍රමයෙන්ද කියන කාරණාවත් මම දන්නවා. කියලා බුදුරජාණන් වහන්සේ එතන සඳහන් කරනවා. මේ දේශනාවේදී අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ සක්‍ර දේවේන්ද්‍රයා වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මොනවාගේ පාරමිතාවක් සම්පූර්ණ කරන්න ඕනද කියලා. සප්ත වෘතපදයක් පිළිබඳව සඳහන් කරනවා සක්දෙවිඳු බවට පත් වෙන්න මේ වෘතපද හත සමාදන් වෙලා ඒ විදිහටම ආරක්ෂා කරන්න ඕන කියන කාරණා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ සක්දෙවිඳුට මග කියලා නමක් තියෙනවා. අපි අද සක්‍ර දේවේන්ද්‍ර කියලා කියනවා. එදා ගිහි ගෙදර පාරමිතා පුරන කාලෙත් මගමානවක නමින් ඉපදිලා හිටිය සක් දෙවිඳු. දැනට සක් දෙවිඳුටත් මේ මග කියන නමින්ම හඳුන්වනවා. මොකද සප්ත වෘතපද ආරක්ෂා කරපු කාලේ නමත් මග. ඒ නිසා දැනුත් මග කියලා සක් දෙවිඳුට නමක් තියෙනවා. තවත් නමක් තියෙනවා සක් දෙවිඳුට. manuss ලෝකේ ඉන්න කාලේ පුරේ දානං අදාසි. ඒ කියන්නේ කලින්ම දන් දුන්නා. සැමට කලින් දන් දෙන්න යොමු වෙලා හිටියා. කොහාටද දෙන්නේ? කොතෙන්ටද දෙන්න ඕනේ? කොහාට දුන්නාම මහත්ඵල වෙනවද? කොයි විදිහට දෙන්න ඕනේද? මේ කරුණු කාරණා හොඳට දැනගෙන හොයාගෙන අන් සියලු දෙනාට කලින්ම කලින්ම දන් දෙන්න කටයුතු කරලා තිබිච්ච නිසා කුරේ දානං අදාසි මුලින්ම දන් දුන්නා. ආන් ඒ නිසා පුරින් දද කියලා නමකින් සක්දේනු හඳුන්වනවා. එතකොට මේ සක්දේනු හඳුන්වන දෙවනි නම, පළවෙනි නම මග, දෙවනි නම පුරින් දද කියලා හඳුන්වනවා කලින්ම දන් තවත් නමක් තියෙනවා. මනුලව හිටිය කාලේ සක්කච්ඡං දානං අදාසි හොඳට සකසලා දන් දුන්න නිසා නමක් තියෙනවා සක්ක කියලා. එතකොට සක්ක නමින් හැඳින්නුවොත් ඒත් සක් දෙවිඳ කියලා දැනගන්න ඕනේ. මොනව කරපු නිසාද මනුස්ස ලෝකේ ඉන්න කාලේ මනාව සකසලා පිළියෙල කරලා දන් දීපු නිසා. එතකොට මේ සකසලා පිළියෙල කරලා දන් දෙනවා කියනකොට මේ කාරණාව ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්න ඕන කාරණාවක්. ඒ නිසා මේ දේශනාවේදී අපි එහෙම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊතුරු කාරණා ටිකක් සාකච්ඡා කරන්න ඕන වෙන නිසා මේ සකසලා දන් දෙනවා කියන්නේ. සැකසීම, පිළියෙල කිරීම, පිළිගැන්වීම. දානයේදී කාරණා තුනක් තියෙනවා. ඊටාම පිරිසිදුව සකසනවා. ප්‍රණීතාකාරයෙන් සකසනවා. පිළියෙල කරනවා ප්‍රණීත විදිහට, පිරිසිදු විදිහට. මේ ආදි වශයෙන් දාන සකස් කරනකොට කාරණා ගොඩක් තියෙනවා. එතකොට පිළිගන්වනකොට ප්‍රතිග්‍රාහකයාට කරදරයක් නොවන විදිහට දම් පිළිගන්වන්න ඕනේ. ඕනෑවට වඩා බෙදන්න ගියොත් ඒත් කරදරයි. පිළිගන්නපු දේවල් නොගැලපෙන විදිහට තියලා තිබුණොත් සාමාන්‍යයෙන් ආහාර ගන්න ඕනෑම පුද්ගලයෙක් දකුණු අතින්. එතකොට දැන් අපි පිළියෙල කරගන්න අනික් ව්‍යංජන, පැන්කෝප්ප ඒ ඔක්කොමත් ගෙනහිල්ලා අපි දකුණු පැත්තෙන් තියෙනවා. දැන් ආහාර ගන්න ගමන් පැන් ටිකක් වළඳන්න ඕනේ වුණොත් දැන් පැන්කෝප්පේ තියෙන්නේ දකුණු පැත්තේ. නමුත් පැන්කෝප්පේ දකුණු අතින් අල්ලන්නේ අල්ලන්න බෑ ඉඳුල්. වම් අතට ගන්න ඕනේ. තියෙන්නේ දකුණු පැත්තේ. මහත් ආයාසයක් යොදන්න ඕනේ. වම් අත දකුණු පැත්තට හරවලා සංකෝපේ ගන්න. තව අඩුපාඩුවක් බෙදා ගන්න වුණොත් ඉඳුල් ලතින් හැන්ද ස්පර්ශ කරන්නත් බෑ. ඒ නිසා මහත් ආයාසයකින් ආපහු පැත්තකට හැරිලා අපහසුයෙන් ආහාර බෙදා ගන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් අපේ පිළිගැන්වීම නිවැරදි නෑ. ඒ ටික වම් අත පැත්තෙම තියලා තිබුණා නම් අපහසුවකින් තොරවම ඒ කාරණාව කරගන්න තිබුණා. එතකොට සකසන වෙලාවේ තව භික්ෂූන් වහන්සේ නමකගෙනම් ශික්ෂාපද නොකැඩෙන ආකාරයට ඒ දාණය අපි සකසලා තියන්න පුළුවන් නම් උන්වහන්සේලාගේ සීලයට අල්පමාත්‍ර හානියක් නොකර උන්වහන්සේගෙන් අපි ඵලයක් ලබා ගන්න කටයුතු කළා වෙනවා. ඒ නිසා මේ සැකසීම මනාව දැනගන්න ඕනේ. මේ මේ කරුණු හරියටම දැනගෙන සකසලාම දන් දුන්න නිසා සක්ක කියලා නමක් හම්බ වෙලා තියෙනවා. ඒක තමයි සක් දෙවිඳු හඳුන්වන තුන්වෙනි නම. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි පෙර මනුලව හොඳට ආවාස දන් දුන්න නිසා. ගෙවල් දොරවල් හොඳට හදලා මේ ආවාස දන් දුන්න නිසා වාසව කියන නමකින් සක්දෙවිඳු හඳුන්වනවා. ඒකවල සක්දෙවිඳු හඳුන්වන තවත් නමක් වාසව. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා හතරමන් හන්දිවල අම්බලන් හදලා මිනිස්සුන්ට පහසුකම් සපයලා දුන්න නිසා මේ වාසව කියන කාරණාව ලැබෙන්න හේතුවක් වුණා වාසව කියන නම ලැබෙන්න. ආවාස දුන්නා වගේම අම්බලන් වගේ දේවල් හදලා දුන්නා. හැබැයි ඒ අම්බලම් කියලා කියන්නේ මේ අද දකින අම්බලම් වාගේ දේවල්. අද දකින අම්බලමක නම් සමහරලාට වෙන මොකවත්ම නැහැ ගයක් විතරක් තියෙනවා. ඉඳගන්න පැදුරකුත් නැහැ. හදිස්සියේ දිගෑරෙන්න උනොත් ඔළුව තියාගන්න කොට්ටෙකුත් නැහැ. සමහර තැනක වැසිකිලි කැසිකිලි පහසුකම්කුත් නැහැ වතුරත් නැහැ. නමුත් අම්බලමක් තියෙනවා. හැබැයි මේ අම්බලම එහෙම නෙමෙයි. කෑම බීම වෙනම තියෙනවා. පැදුරු කොට්ට වෙනම තියෙනවා. අසනීප වුණොත් බේත් හේත් වෙනම තියෙනවා. වැසිකිලි කැසිකිලි පහසුකම් තියෙනවා. නාගන්න උණු පිරිසිදු ජලය තියෙනවා. ඊටාම පිරිසිදුයි. සත්තු läගලා නැහැ. ආපු අය අපිරිසිදු කරලා නැහැ. කවුරු හරි අපිරිසිදු කරලා ගියා නම් නැවත පිරිසිදු කරලා පිළිවෙලට කියලා තියෙනවා. ආන් එහෙම අම්බලන් හදලයි මෙතන දන් දීලා තියෙන්නේ. ආන් ඒ නිසා වාසව කියලා නමක් හම්බුනා. ඊළඟට සඳහන් කරනවා මහණෙනි සක්දෙවිඳුට අර්ථ 1000ක් එකවර හිතන්න පුළුවන්. අපට අර්ථ 1000ක් එකවර හිතන්න බෑනේ. එකවර හිතන්න පුළුවන් අපිට එක කාරණාවක්. නමුත් එකවර අර්ථ 1000ක් හිතන්න පුළුවන් වෙච්ච නිසා සහස්සක්ක කියලා නමක් තියෙනවා. එතකොට යම් තැනක පොතක පතක දේශනාවක සහස්සක්ක කියලා ඇහුවොත් ඒත් මේ කවුරු ගැනද කියන්නේ? ඒ කියන්නේ සක්දේවිඳු ගැනමයි. ඊළඟට සක්දේවිඳුර 6 වෙනි නමක් තියෙනවා. 6 වෙනි නම තමයි මහණෙනි සක්දේව් රජු සුජානම් අසර කන්‍යාව අග්ග මහේෂිකාව බවට පත් කරගත්ත නිසා සුජම්පති කියලා නමක් තියෙනවා. සුජා නැමැති අසුර කන්‍යාවගේ ස්වාමියා නිසා සුජම්පති කියලා හඳුන්වලා තියෙනවා. මහණෙනි, Tamanගේ සිත අනුව මේ දෙවියන්ට ආධිපත්‍ය දරන නිසා මේ දිව්‍ය ලෝකේ ප්‍රධාන මහරජුරු තමන්ගේ හිතානුව දෙවියන් පාලනය කරනවා දෙවියන්ට ආධිපත්‍ය දරනවා ආන් ඒ නිසා දේවා නමින්ද කියලා නමක් සක් දෙවිඳුට තියෙනවා එතකොට සක්දේවිඳු හඳුන්වන නම් කීයක් අපි සඳහන් කළාද මෙතන? සක්දේවිඳු හඳුන්වන නම් හතක් සඳහන් කරන්න යෙදුන සක්කනම්ම සූත්‍රයේට අනුව. ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා පෙර මනුලව ඉන්න කාලේ සප්ත වෘතපදයක් සමාදන් වෙලා වාසය කළා. සක්ත දේවේන්ද්‍රයන් බවට පත් වෙන්න මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොනවද කළේ? එහෙනම් මේ කාරණාව අහලා අදත් කෙනෙකුට එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ වෘතපදේ සමාදන් වෙන්නයි තියෙන්නේ. හැබැයි මේ වෘතපද සමාදන් වෙලා හිටියේ අබුද්ධෝත්පාද කාලයක. අබුද්ධෝත්පාද කාලයක වෘතපද ආරක්ෂා කරලා තමයි සක් දෙවිඳු වුණේ. මේක බුද්ධෝත්පාද කාලයක්. මේ මගමානවක සක් දෙවිඳු වෙන්න දුක් විඳපු තරම් රූක්ෂ ප්‍රතිපදා සම්පූර්ණ කරපු තරම් මහන්සි වෙන්න ඕනේ නැහැ බුද්ධෝත්පාද කාලයක සක් දෙවිඳු වෙන්න. ඊට වඩා පහසුවෙන් පුළුවන්. ඒ කොහොමද කියලත් අපි මේ දේශනාවේදී ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු. එතකොට එදා මොනවද මෙයා සමාදන් වෙලා හිටපු වෘතපද හතර? මෙන්න මේ පාරමිතාව අබුද්ධෝත්පාද කාලයේ පුරලා තියෙන කියලා සඳහන් කරනවා. ඒ වෘතපද හතේ පළවෙනි එක. දිවි ඇසිතාක් මව්පියන්ට සලකනවා. Tamange ජීවිතයේ තියෙන තුරු මව්පියන්ට සලකනවා. හැබැයි මේක එහෙම් පිටින්ම සමාදන් වෙලා හිටියා. ඉඳලා හිටලා ගිහිල්ලා මව්පියෝ බලලා එනවා නෙමෙයි. කැමති වෙලාවක ගිහිල්ලා මව්පියන්ට සලකනවා එහෙම නෙමෙයි. ජීවිත කාලයෙන්ම මාතෘ පීතෘ සංග්‍රහය වෙනුවෙන්ම කැප වෙලාම කැප වෙලාම හිටියා. ඒ විදිහට මව්පියන්ට සැලකුවා. පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව දිවි ඇතිතාක් වැඩිහිටියන්ට සැලකුවා. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මුළු ජීවිත කාලයෙම වැඩිහිටියන්ට ගරු කළා. වැඩිහිටියන්ට සැලකුවා. තමන්ගෙන් කෙරෙන්න තියෙන යුතුයකම් එකක්වත් මගහරවන්නේ නැතුව හැම එකක්ම මනාව මනාව සම්පූර්ණ කළා. හැබැයි මේවා එකක්වත් පහසු දේවල් නම් පහසු දේවල් නෙමෙයි. තුන්වෙනි කාරණාව දිවි ඇතිතාක් මෘදු වචන කතා කළා. ජීවත් වෙන කාලයේ පුරාවට කවදාවත් රළු පරළු වචනයක් භාවිතා කරලම කරලම නෑ ලොකු කෙනාටත් පොඩි කෙනාටත් සියලු දෙනාටම ඉතාම ප්‍රිය වචනයෙන් තමයි ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. මෘදු වචන පාවිච්චි කළා. හතරවෙනි කාරණාව දිවි ඇතිතා කේලම් කීවේ නෑ. කවදාවත්ම කේලමක් කීවෙම කීවෙම නෑ මුළු ජීවිතේම කේලම් කියන්නේ නෑ කියලා සමාදන් වෙලයි හිටියේ. වෘතපද සමාදන් වෙලා නෙමෙයි. කවදාවත්ම කේලමක් කියන්නේ නෑ කියලා සමාදන් වුණා. ඊළඟට පස්වෙනි කාරණාව සඳහන් කරනවා මුළු ජීවිතේම මසුරු නොවි හිටියා. දෙන්න අකමැත්තක් තිබ්බෙම නැහැ. මසුරුකම, ලෝභකම කියන එක දන්නේවත් නැති තරම් මසුරු නොවි කටයුතු කරන්න හැම වෙලාවෙම උත්සාහ දරුවා. ඒ විතරක් නෙමෙයි දානයේ සඳහා තමා සතු සියල්ල මුදවලයි තියෙන්නේ. මේ සඳහන් කරන්නේ මේ මසුරු නොවි හිටියා කියන කාරණාවට තව උදාහරණ. දානය සඳහා තමා සතු සියල්ල මුදවලා තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ සතු වස්තුව හැම වෙලාවෙම අත්හැරලා තියෙන්නේ. යමෙක්ද හොයාගෙන ආවේ, යමෙක්ද ඉල්ලගෙන ආවේ. ඒ පුජ්‍යලයාගේ තරාතිරම කුලමල, උගත් නූගත්කම්, දුප්පත් පෝසත්කම් මොකවත් බැලුවේ නෑ. ඉල්ලන්නේ මොනවද? ඉල්ලන දෙයක් ඔවුන්ට දෙන්න හැම වෙලාවෙම සූදානම් වෙලා සූදානම් වෙලා හිටියා. එතකොට ඒ කාරණාවටමයි මේ කාරණාවත් සඳහන් කරන්නේ. පිරිසිදු අතින් හැම වෙලාවෙම ඉන්නවා. ඒ පිරිසිදු අතින් හැම වෙලාවෙම ඉන්නවා කියලා කියන්නේ නිරන්තරයෙන් Tamange අත දීමනාවටම සූදානම්. ඒකයි පිරිසිදු අතින් ඉන්නවා කියලා මෙතන කියන්නේ. දෙන්න හුරු වෙච්ච අතක්. දාණයට ඇලිලා තම බඩු බෙදන්නම සූදානම්. තමන්ගාව යම් දෙයක් තියෙනවනම් ඒක බෙදන්නමයි ලැහැත් ප්‍රැස් කරලා එකතු කරලා ගොඩ ගහලා අල්මාරිය වල දාලා කාමර වල දාලා ගබඩාව වල දාලා වහලා මට තියෙනවා මට තියෙනවා කියලා හිතන්නේ නෙමෙයි යමක් තියෙනවනම් ඒක බෙදලා දෙන්නමයි හැම වෙලාවෙම හැම වෙලාවෙම කල්පනාව. ගිහිල්ලා ඉල්ලන්න සුදුසුයි. ඕනම කෙනෙකුට ගිහිල්ලා මට අහවල් දෙය දෙන්න පුළුවන්ද කියලා අහලා ඉල්ලන්න සුදුසුයි. කවදාවත් ඉල්ලපු කෙනාට නොලැබෙන්නේ නොලැබෙන්නේ නෑ. අපි හුඟක් අයලාවට ගිහිල්ලා ඉල්ලහම අපිට බොහොම කලාතුරකින් තමයි ඉල්ලන දේ ලැබෙන්නේ. නමුත් මේ වෙලාවේ මෙතන එහෙම නෙමෙයි. ඉල්ලන්නේ මොනවද ඉල්ලන දේ දෙනවා. ඒ නිසා ඕනම වෙලාවක ඉල්ලන්න සුදුසුයි. බය නැතුව ගිහිල්ලා ඉල්ලන්න පුළුවන්. බොහෝම මෘදු වචනෙන් ආමන්ත්‍රණය කරලා තියෙන දේවල් දෙනවා. දන් දෙන්නේ කොහොමද කියලා මනාව දැනගෙන හිටියා. ආන් ඒ නිසා මනාව හොය හොයා ඉන්නේ. දානයක් දෙන්න අවස්ථාවක් ලැබිලා නැත්නම් කවුරුවත් ආවේ නැත්නම් හොයනවා. කාටද ඕනේ? කාටද ඕනේ? මොනවද ඕනේ? කොයි වාගේ දේවල්ද ඕනේ? හොය හොයා දන් දෙන්න. ආන් ඒ කාරණාවල් වලට තමයි මේ මසුරු නොවි හැම වෙලාවෙම දුන්න කියන කාරණාවට ඒ සියල්ලම සියල්ලම අයිති. සමාදන් වෙලා හිටපු 6 ඉතා සත්‍යම කතා කරනවා. ඒක අපි මුලින් සඳහන් කළා මේ එකක්වත් පහසු දේවල් නෙමෙයි කියලා. මුළු ජීවිතෙන් කවදාවත්ම කවදාවත්ම බොරු කියේ නෑ. සත්‍ය වචනම තමයි හැම වෙලාවෙම පාවිච්චි කළේ. හත්වෙනි කාරණාව උපන් ක්‍රෝධය එසැනින්ම එතනම නැති කරගන්නවා. දිව්‍ය අතීතාක් සත්‍යම කතා කරනවා. දිව්‍ය අතීතාක් තරහ ගත්තෙත් නෑ. ඒ කාරණාවත් අයි තියෙන්නේ සත්‍ය කතා කරන තැනටමයි හත්වෙනි කාරණාව උපන් ක්‍රෝධය එසැනින්ම එතනම නැති කරගන්නවා. මේ කාරණාව හත්වෙනි කාරණාවට එකතු කරන්නත් පුළුවන් දිවි ඇති තා කේන්ති ගත්තේ නැහැ. උපන් ක්‍රෝධය එතනම නැති කරගන්නවා. ක්‍රෝධය ඇති වෙනවා. නමුත් Tamanට තරහ ගිය බවවත් තව කෙනෙකුට පේන්න සලස්සන්නේ, පේන්න සලස්සන්නේ නැහැ. ඒක එතනම ප්‍රහීණය කරගන්නවා. මේ මේ කාරණා හත තමයි සක්‍ර දේවේන්ද්‍ර බවට පත් වෙන්න සම්පූර්ණ කරලා තියෙන වෘතපද හත. යමෙකුට මේක සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඊටාම ශ්‍රේෂ්ඨයි. හැබැයි මේක පහසු කාර්යයක් පහසු කාර්යයක් නෙවෙයි. ඊළඟට මේ වෘතපද මනුලොවදී සමාදන් වෙලා රැක්ක නිසා තමයි තවුතිසා වැසි දෙවියන් අතර අධිපතිය බවට පත් වෙලා ඉපදුනේ කියලා අපේ බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව පැහැදිලි කරනවා. එතකොට දැන් අපේ පින්නතුන්ට සිහිපත් කළා මේ වෘතපද හත ආරක්ෂා කරලා තියෙන්නේ අබුද්ධෝත්පාද කාලයක කියලා. නමුත් අදත් කෙනෙක් බලාපොරොත්තු වෙනවනම් මේක බුද්ධෝත්පාදය. මේ තරම් දුක් විඳින්න ඕන වෙයිද? බුද්ධෝත්පාද කාලයක මේ කාරණාව කියන්නේ. ඊටාම ශ්‍රද්ධාවෙන්, ඊටාම උවමනාවෙන්, ඊටා කැමැත්තෙන් මේ ශාසනයේ එක පිංකමක් කරලා ශක්තියින්දි වෙන්න පුළුවන්. අපදාන පාළිය වගේ තැන්වල මේ ත්‍රිපිටකයේ බොහෝ තැන්වල ඒ පිළිබඳව කරුණු කාරණා ඕන තරම් පැහැදිලි කරලා තියෙනවා. අබුද්ධෝත්පාද කාලයේ එච්චර දුක් විඳට බුද්ධෝත්පාද කාලයේ මෙතෙන්ට යන්න එච්චර වෑයම් කරන්න ඕනේ නෑ. හැබැයි කරන පිංකම හොඳටම හරියටම කරගන්න මේ මගමානවක එක අවස්ථාවක තමන්ගේ ආයුෂ පිරිහුණා. ඒකට මගමානවක කවුද? සක්දෙවිඳු. සක්දෙවිඳුගේ ආයුෂ එක කාලෙක පිරිහුණා. ඒ පිරිහෙනකොට අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් මේ අපි කතා කරන සක්දේන්දු සක්‍ර සම්පත්තිය ලබලයි ලබලයි හිටියේ. ආයුෂ කොච්චරද සක්දේන්දුගේ? මනුස්ස වර්ෂ වලින් අවුරුදු 3 කෝටි 60 ලක්ෂය. එතකොට භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න බොහෝ බොහෝ කාලයකට පෙර තමයි මෙයා සක්දිවිඳු වෙලා තියෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ මෙයාගේ ආයුෂය අන්තිම හරිය තිබුණේ. 3 කෝටියක් ගෙවිලා 60 ලක්ෂයෙන් බොහෝ ආයුෂ ගෙවිලා මේ බුද්ධ කාලේ ආයුෂ ඉවර වෙනවා. එතකොට ආයුෂ ඉවර වෙන්න ලං වෙනකොට දෙවියන්ට නිමිති පහළ වෙනවා. පංචපුබ්බ නිමිත්ත සූත්‍රයෙන් ඒ කාරණා සාකච්ඡා කරලා තියෙනවා. ආන් මේ නිමිති පහළ වෙනකොට සක්දේවිඳු දැනගත්ත දැන් මගේ ආයුෂ පිරිහිමින් පවතින්නේ දැන් මම සක්‍ර සම්පත්තියෙන් පිරිහෙන්නයි යන්නේ. ඒ වුණාට හරි දුකයි. ආයෙ පාරක් සක්දීන් දෙන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා කල්පනාව. ඒ වුණාට ඉතින් ආවිෂ ගෙවිගෙන යනකොට ආපහු එක වැඩි කරගන්න පුළුවන්ද? මනුස්ස ලෝකේ එහෙම කරන්න බෑ වගේම දිව්‍ය ලෝකෙත් ඒක එහෙම කරන්න කොහොමවත් කොහොමවත් බෑම තමයි. නමුත් සක්දේවිදු කල්පනා කළා මොනව කළොත් මට ආයෙ චක්‍ර සම්පත්තියේ පිහිටන්න පුළුවන් වෙයිද? දැන් සක්දේවිදුට අමතකද මම මෙතෙන්ට ආවේ කොහොමද කියලා. සප්තවෘත පදයක් දිවි හිමියෙන් රැකලයි මෙතෙන්ට ආවේ. නමුත් දැන් ඉතින් මේ වෘතපදේ සමාදන් වෙන්න නම් ආයේ මනුස්ස ලෝකේ ගිහිල්ලා වෘතපද ආරක්ෂා කරලා මෙතෙන්ට එන්න එපෙයි. නමුත් එහෙම කල්පනා කර කර ඉන්නකොට සක්දේන්ද්‍රට කාවද මතක් වුණේ? බුදුරජාණන් වහන්සේ මතක් වුණා. ආන් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟට සක්දේන්දු ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක මේ කාරණාව සඳහා ධර්ම සාකච්ඡාවක් කළා. එදා බුදුරජාණන් වහන්සේ කරපු ධර්ම දේශනාව, ඒ දේශනාව තමයි සක්ක පඤ්ඤ සූත්‍රය කියලා කියන්නේ. දීඝනිකායේ සඳහන් වෙන්නේ අපූර්ව සූත්‍ර දේශනාව. සක්ක පඤ්ඤ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඉවර වෙනකොට ඒ ආසන්න වෙනකොට සක් දෙවිඳුගේ ආයුෂත් ඉවර වුණා. ඉවර වෙලා සක් දෙවිඳු සක්‍ර ආත්ම භාවයෙන් චුත වුණා. චුත වෙලා ඇහි පිල්ලමක් ගහන්න කලින් නැවත එතනම උපදිනවා කවුරු වෙලාද? සක් දෙවිඳු වෙලාම උපදිනවා. ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරේම මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා නැවත එතනම සක් දෙවිඳු වෙලා ඉපදෙනවා. එතකොට සක් දෙවිඳුගේ ආයුෂය ඉවරලා සක් දෙවිඳු මරණයටපත් වුණා. කියන කාරණාව එතන හිටපු අනික් රහතන් වහන්සේලාවත් අනික් දෙවිවවත් කවුරුවත් දන්නේ නැහැ සක්දෙවිඳු ආවිෂ පිරිහිලා මැරුණා කියලා. නමුත් සක්දෙවිඳු මරණයට පත් වෙලා නැවත සක්දෙවිඳු හැටියට එතනම ඉපදුනා. කවුද ඒ කාරණාව දන්නේ? බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳු විතරයි Taman මැරිලා උපන්නා කියලා. වෙනතන දැන් තේරෙනවද පින්කම කොයිතරම් වෙනස්ද කියලා? මුළු ජීවිත කාලයක් සප්ත වෘතපදයේ සමාදන් වෙලා ලබාගත් මේ සක්ක සම්පත්තිය අබුද්ධෝත්පාද කාලයේ බුද්ධෝත්පාද කාලයේ එකම එක බණක් විතරයි ආන් ඒ ධර්ම දේශනාව හරියටම අහගත්ත නිසා නැවත සක්‍ර දේවේන්ද්‍ර වෙලා උප්පත්තිය ලබන්න තරම් මහත් කුසල් තිරුණා. එහෙමනම් සත් ධර්ම ශ්‍රවණය කරනවා කියන එකේ වටිනාකම දැන් අමුතුවෙන් කියන්න වෙන්නේ. හරියට බණක් අහගන්න පුළුවන් වුණොත් මොන තරම් පිං සිද්ධ වෙනවද? එතකොට ධර්මයට කැමති සියලු දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කරන්ඩ මේ පින්වත් පිරිස මේ ධර්ම දේශනාව විසිරුවා හරින්න කටයුතු කළා. විශාල පිරිසකට ධර්මයේ දානය කරවන්න කටයුතු කළා. එතකොට ඒ අහන අපි නම නොදන්නා විදේශ රටක කෙනෙක් හෝ හරියටම ධර්ම ශ්‍රවණය කරගත්තොත් බුද්ධ ගෞරවයේ ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන ඒ අයට ඔබ කරපු යහපත කොයිතරම්ද කියලා ඔබට වැටහෙනවද? ඒ අයට එවන් තැනකට එන්න තරම් උතුම් වූ අවස්ථාවක් ලබලා දෙන්න පුළුවන් වුණා. ඊට වඩා උතුම් තැන් වලට එන්න අවස්ථාව හදලා දුන්න මෙතනදී. හරියටම කෙනෙක් බණ ඇහුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ත්‍රි හේතුක උප්පත්තියකුත් තිබුණොත් මේ ජීවිතේම මගඵල ලබන්න අවස්ථාවක් තමයි මේ හදලා දෙන්නේ. ඒ නිසා සද්ධර්ම දාණයද සියලුම දානය සද්ධර්ම ශ්‍රවණානිසංසයත් කොයිතරම් ආනිසංස සහිතද කියලා දැන් අපි දැනගත්තා. එක කරුණකින්. දැන් මේ සූත්‍රේ පුරාම අපි සඳහන් කළානේ සක්දේවිඳු වෙලා ඉපදුනේ මුලින් අබුද්ධෝත්පාද කාලයක වෘතපද සමාදන් වෙලා. සක්දේවිඳු තමයි. නමුත් එයා සක්දේවිඳු එහි රජකම් කරනකොට මේ බුද්ධාන්තරයේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මේ ශාසනය පින්කම් කරලා සිටුවරු වැඩි වෙන තරමට රජුරවන්ට සතුටු වෙයි. රජුරවන්ට වඩා සිටුවරු බොහෝම ඉහළින් දනවා. ඒ වුණාට ඒ සිටුවරු රජුරුව එන්න කිව්වොත් එන්න ඕනේ. රජුරවන්ට දන ගහනවා ඇවිල්ලා. ආචාර කරනවා. ධනෙ වකින්නේ නැහැ මහරජු. එනම් සක්දෙවිඳු දිව්‍ය ලෝකේ රජුරු. නමුත් දෙවිවරු හිටියා සක්දෙවිඳුට වඩා ආනුභව සහිතයි. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ තමන්ගේ යොදුන් 700ක් උස මේ මහ විශාල වෛජයන්ත ප්‍රාසාදයේ ඉන්න වෙලාවේ ඒ ළඟින් මේ බුද්ධාන්තරයේ පින්කම් ඒ දෙවියන්ගේ ශරීරයෙන් විහිදෙන ආලෝකය දෙවිඳුගේ ශරීරයෙන් විහිදෙන ආලෝකයට වඩා වැඩි කියලා. ඒ දෙවිවරු එතනින් යනකොට සක් දෙවිඳුගේ මාලිගාව ඇතුළටත් ආලෝකය වැටෙනවා. සඳහන් කරනවා සක් දෙවිඳුට ලැජ්ජයි කියලා. මට නැති ආනුභාවයක් මේ දෙවියන්ට තියෙනවා. ආන් එහෙම දෙවිවරු මාලිගාව ළඟින් යනකොට සක් දෙවිඳු හැංගෙනවා කියලා සඳහන් කරනවා. ලැජ්ජාව හින්දා. ඉතින් එතකොට බුද්ධාන්තරයක හරියට පින්කම් කරගත්තාම ඒක කොයිතරම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව එතනින් එතනින් ආයෙත් පැහැදිලි වෙනවා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ එක දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දානයක් පූජා කළා. මේ කරුණ අපේ අය දන්නවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ Nirodha Samapattiyට සමවැදිලා Nirodha Samapattiyෙන් අවදි වෙච්ච ගමන් උන්වහන්සේ කල්පනා කරන්නේ කොහෙද දුප්පත් අය ඉන්නේ කියලා. උන්වහන්සේ වැඩියෙන් පිහිට උනේ එහෙම අයට. දුප්පත් අයට. මොකද මේ Nirodha Samapattiyෙන් අවදි වෙච්ච ගමන් කවුරු හරි දානයක් පූජා කළොත් ඒ කුජලයට එක්ක රජකම නැත්නම් සිටුකම නැත්නම් මහා මාත්‍ය තනතුරක් මොකක් හරි ඊටාම ඉහළ තනතුරක් ලැබෙන එක නවත්තන්න බෑ. ඒ තරම් ආනිසංස සහිතයි විරෝධ සමාපත්තියෙන් අවදි වෙච්ච රහතන් වහන්සේ නමකට දන් දෙන එක. ආන් ඒ නිසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එහෙම අයමයි හොයන්න ගියේ. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ වගේම නිරෝධ සමාපත්තියෙන් අවදි වෙලා දුප්පතුන් හොයාගෙන පිණ්ඩපාතේ වඩින වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ පරිවාර දිව්‍යාංගනාව දිව්‍යමය භෝජන අරගෙන මනුස්ස ලෝකෙට ආවා. ඇවිල්ලා උන්වහන්සේ වඩින මාර්ගයේ පේළියට හිටගෙන ඉන්නවා දානි බෙදන්න. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පාත්‍රය වහගත්තා. දානි බෙදන්න ඉඩ දුන්නේ. දැන් උන්වහන්සේ දන්නවා දැන් මේගොල්ලෝ දිව්‍යමය ස්වභාවයෙන්ම ඉන්නේ. දෙවියන්ට නෙමෙයි පිහිට වෙන්න ඕනේ දුප්පතුන්ට. දිව්‍යාංගනාව ඒකෙන් කලකිරිලා දුක හිතිලා දෙව්ලොවට ගිහිල්ලා අඬ අඬ ඉන්නවා. සක්දෙවිඳු ඇහුවා ඇයි කියලා. සඳහන් කළා ස්වාමීනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අපේ දානි බාරගත්තේ නැහැ. ඒ වෙලාවේ සක්දෙවිඳු එහෙනම් මම ඔබලා සියලු දෙනා වෙනුවෙන් දම් පූජා කරන්න. සුජා තමගේ අග්‍රමහේෂිකාව අසුර කන්‍යාව. අසුර කන්‍යාවත් එක්ක මනුස්ස ලෝකෙට ඇවිල්ලා චූටි පැලක් මවාගෙන ඊටාම වයසක කෙනෙක් හැටියට වෙවුලන වාතපය දුප්පත් විදිහට උන්වහන්සේ වඩිනකොට පාරයි හිටියා. ඉතින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ ඉන්නේ කවුද කියලා අභිඥාවෙන් බැලුවේ අභිඥාවෙන් බැලුවේ නැහැ. උන්වහන්සේ වඩිනකොටම සක්දෙවිඳු වෙවුලන අතින් යුක්තව ඇවිල්ලා වෙවුල වෙවුල ඇවිල්ලා ඒ තරම් වයසයි. ඒ තරම්ම දුප්පත්. අර පැලෙන් එළියට ඇවිල්ලා පාත්‍රයට දාන ටික තියෙනකොටම දිව්‍යමය භෝජනවල සුවඳ දසත පැතිරෙන්න පටන් ගත්තා. ආන් ඒ වෙලාවේ මහා කාශ්‍යප මහ රහතන් ඒ වෙලාවේ බැලුවා කවුද කියලා. බලහම මේ ඉන්නේ සක්දෙවිඳු. සඳහන් කළා ඇයි මෙහෙම වැඩක් කළේ? දුප්පතෙක් හොයාගෙන යන වෙලාවේ දුප්පතෙකුට ලැබෙන්න තිබිච්ච අවස්ථාව උදුරගත්තේයි කියලා. ආන් මේ වෙලාවේ ශක්තියෙන්ද සඳහන් කරනවා සමාවෙන්න ස්වාමීන් මම දුප්පත්. දුප්පත් හින්දා තමයි දානි ටිකක් පූජා කරන්නේ. ඒ දැන් ශක්තියෙන්ද කියන්නේ මම දුප්පත් කියලා. ඒ කියන්නේ අර අපි මුලින් කියාපු කතාව. දෙවිය ලෝකේ ඉන්නව ස්වාමීනි මට වඩා ආනුභාව තියෙන දෙවිවරු. මම තමයි රජුරු. ඒ දෙවියන්ට මට වඩා ආනුභාවයක් තියෙනවා. ඒ නිසා ඒ අය එනකොට මට හැංගෙන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් ඔවුන් පරේන ආනුභාවයක් රජු හැටියට මට ලබන්න ඕන හිඳයි මම මේ දානි පූජා කිරීම මට සමා වෙන්න කියලා. ඊට පස්සේ සමාව දෙනවා. එතකොට බුද්ධෝත්පාද කාලයක කරන එක පින්කම කොයි තරම්නම් ශ්‍රේෂ්ඨද කියන කාරණාව ඒකෙන් පැහැදිලි එහෙනම් එදා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මග හැටියට ඉපදිලා සප්ත වෘතපදයක් සමාදන් වෙලා දිවි හිමියෙන් මේක ආරක්ෂා කළා. නමුත් එච්චර දුක් විඳින්න වෙලා තියෙනවද බුද්ධ ශාසනයක් හම්බ වෙච්ච වෙලාවේ? එහෙම දුක් විඳින්න වෙලා නැහැ. අපිට පින්කම් කරපු කාරණා සඳහන් වෙන ත්‍රිපිටකයේ ඇතැම් තන්වල මුණ ගැහෙනවා. එක පුංචි පින්කමක් කරපු නිසා තුන් හතර වතාව නෙමෙයි සිය ගණන් අවස්ථාවන් වල සක්‍ර සම්පත්තිය ලැබුවා කියලා. සමහරලාට පොඩි පූජාවක්, සමහරලාට උතුම් වූ මල් පූජාවක්. මේ වගේ මේ සුළුයි පූජාව. නමුත් ඒක හරියට කරලා. එහෙනම් බුද්ධ ශාසනයකින් මොන තරම් ඵල ලබන්න ලබන්න පුළුවන්ද? සක්දෙවිඳු මගමානවක කාලේ ඉතා විශාල අම්බලමක් හැදුවා එක අවස්ථාවක. ඒ අම්බලම හදනකොට සක්දෙවිඳුත් එක්ක එකතු වෙලා හිටිය තරුණයෝ 32 දෙනෙක්. ඒ 32 දෙනාද එක තමයි අම්බලම හැදෙන්නේ. මේ තරුණයෝ ටික අම්බලම හදලා හැම කෙනෙක්ම බංකුලෑල්ලක් වගේ එකක් මේ අම්බලම ළඟ හැදුවා. මේ කට්ටිය පින් රැස් කරගත්ත හැටි බංකුලෑල්ලක් හදලා තියෙනවා මේ එන මගියන්ට පහසුවෙන් වාඩි වෙන්න එළියට වෙලා ටිකක් ඇඟට හුලං දැවටෙමින් පහසුවෙන් වාඩි වෙලා ඉඳ තමයි මේ හදලා තියෙන දැන් බංකුලෑලි කීයක් හදලාද? 32ක්ම හදලා. මගමානෝක මේ අම්බලම හදලා අම්බලම ඉස්සරහා කොබෝ නිල පැලයක් හැදුවා. ඒක හරි ලස්සනට ගහ ගැවුණා. මගමානෝකගේ බංකුලෑල්ල කොබෝ නිල ගහයට හැදුවා. දැන් මේගොල්ලන්ට රජුරුවන්ගෙන් ඇතෙක් හම්බුණානේ. ඒ ඇතාට කියලා තිබුණා සිටුවරේ මගේ ඇමතියේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ බංකුලෑල්ලකින් එහෙක වාඩි වුණොත් ඒ බංකුලෑල්ල කාගේද? ආන් මේ බංකුලෑල්ලේ අයිතිකාරයාගේ ගෙදරට ඒ වාඩි වෙච්ච කෙනා එක්ක එන්න ඕන. කාටද කියලා තියෙන්නේ ඇතාට. බංකුලෑල්ලේ අයිතිකාරයගේ ගෙදරටයි එක් කියන්නේ. එහාට එක්ක ගියහම ඒ පුජ්‍යලයාගේ පාද හොදලා ඇතුළට අරගෙන තෙල් ගාලා පාද සම්බාහනය කරලා නාන්න අවශ්‍ය නම් නාවලා ඇඳුම් අවශ්‍ය නම් ඇඳුම් දීලා අවශ්‍ය විදිහට කෑම දීලා ලෙඩ වෙලා නම් බේත් හේත් දීලා මේ පුජ්‍යලයාට සියලුම සංග්‍රහ කිරීමේ අයිතිය මේ බංකුලෑල්ල හදාපු කෙනා ලබා ගන්නවා. දැන් මේ පින්කම් කරලා තියෙන හැටි. ඒකෝට අපි පින්නතුන් අහලා තියෙනවා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට පාණ්ඩු කම්බල සෛලාශනයක් තිබුණා කියලා. මේ ගොබෝලීල ගහ හදපු නිසා සෞතිසාවේ තියෙනවා පරසතුරුක යදුන් 100ක් පමණ වට ප්‍රමාණය පැතිරිලා තියෙනවා මේ පරසතුරුකේ මල් පිපුණාම පුදුම සුවඳයි. මේ මේ පරසතු ගහ යට තමයි ඔය පාණ්ඩු කම්බල සෛලාශනේ තියෙන්නේ. යදුන් 60ක් දිගයි. යදුන් 50ක් පළලයි. යදුන් 15ක් ඝනකමකින් දුක්. මේ ආසනේ වාඩි වෙච්ච ශරීරයේ භාගයක් ආසනේ එරෙනවා. ඒ තරම් සුවදායකයි. ඒ මොකක් නිසාද? අර බංකු ලෑල්ල හදපු නිසා පහසුවෙන් වාඩි වෙලා කෙනෙකුට ඉන්න අවස්ථාව උදා කරපු නිසා. ඉතින් මේ පුංචි පින්කම් නමුත් විපාක දෙනකොට ඉතා මහත්. එහෙමනම් ධර්මදේශනාවට තියෙන කාලයක් නිමා වෙලා තියෙන නිසා සක්කනාම සූත්‍රය අපි මේ සිහිපත් කළේ බොහොමත්ම කෙටි. සප්ත වෘතපද සිහිපත් කළා. සක්‍ර දේවී බුද්ධෝත්පාද කාලයක ඉපදිච්ච කෙනෙකුට සක්දෙවිඳ කියන තැනට යන්න ඉතාම පහසුවෙන් මේ ජීවිතයෙන් හරියටම එක පින්කමක් කරගෙන සක්දෙවිඳ වෙන්න පුළුවන්. එහෙනම් බුද්ධෝත්පාදයක් ලබාපු කාලයක ඉපදෙන පුද්ගලයෝ මොනතරම් වාසනාවන්තද? කොයිතරම් ශ්‍රේෂ්ඨද? මේ ජීවිතයේ මොනතරම් වාග්ය සම්පන්නද කියන කාරණාව අවබෝධ කරගෙන ලබාගත් ජීවිතය තව මොහොතකින් වියකිලා යන්න විනාශ වෙන්න පුළුවන්. එතෙක් කල් බලාගෙන වහවහ තමන්ගේ හිත කුසලයට යොදවලා හරියට පින්කම් කරගෙන මේ බුද්ධාන්තරය තුළින් දුගතියෙන් මිදලා සුගතිගාමී ජීවිතයක් හොයාගන්න ඔබ සියලු දෙනාටම ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ උදාපත් වේවා. හැම කෙනෙකුටම ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් අමා මහ නිවනින් සැනසීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ